අද පෙන්තකෝස්තු ඉරි දින. එම නිසා මගේ මූලික අවධානය වන්නේ සුද්ධාත් පැන වහන්සේ ගැන සුද්දෝ ඩීවිල්ල කියන දේවල් වලට අවධානය යොමු කරන්නටත් ඉන් පසුව සුද්ධාත් පැන වහන්සේගේ ආලේපයක් සඳහා යාඥා කරන්නටත්. නමුත් මේ දේ කරන්න ඉස්සරලා මම ආවේ තාමත්ම සතුටෙන් සහ බලාපොරොත්තුවෙන්. පාස දීපල් මං අප සමග හවුල්ව ක්‍රියා කරනවා. මම ඔහුව දකින්නේ වෙන සභාවක සභාපාලකවරයෙක් හැටියට නෙමේ මම දකින්නේ ඔහු කිදුසෙවන් අපේ කෙනෙක් හැටියටත් සමා විශ්වාස කරනවා ඔබ මාව දකින්නේ ඔබේ සභාවේ කෙනෙක් හැටියටත් කියලා. අපිට තිබෙන එක සභාවයි. පාසදීපල් සහ මගේ මූලික උත්සාහයක් වන්නේ මෙයයි මේ මුළු ලංකාව පුරාම සබහවල් අරඹලා ඒ හැම තැනකම සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපයක් ලබා දීලා මහා පිපිදීමකට මේ ශ්‍රී ලංකාව ගෙනෙන්ටයි. මම අවුරුදු ගණනාවක් මේ රට තුල සේවය කර තිබෙනවා. මම සේවය කර තිබෙන 1979 සිට දිගු කාලයක්. නමුත් දැන් මට දෙවන් වහන්සේගේ මඟ පෙන්වීමක් තිබෙනවා. උන් වහන්සේ මෑතකදීම මහා පිපිදීමක් මේ ලංකාවට උන්වහන්සේ වගුරුවනවයි කියලා. ඒ ඒ සුද්ධාත්ම වැගිරීමට මට තනියම කරන්නට බෑ ඔබේ සභාවත් අපිට අවශ්‍යයි. අපි ඔක්කොම සභාවල් එකගත්වයක් තිබෙන අය අපි එකග වන්නට යනවා. අපේ එකගත්වේ වන්නේ අපේ සභාවල් ගොඩනගවන්න නෙමේ දේවරාජ්‍ය ගොඩනගවන්නයි. මම ආපු වෙලේ ඉඳලා මම යාඥා කළ එක දෙයක් ඊට හේතුවක් ඇවිල්ලා උන්වහන්සේ මන් දන්නේ නැහැ මොකද්ද කරන්නේ කියලා. නමුත් මුළු ආපු වෙලේ ඉඳලා මම යාඥා කරන අවස්ථාවදී මන් දකින්නේ ශ්‍රී ලංකා සිටියමයි. දර්ශනයකින් මන් දකිනවා උන්වහන්සේගේ හස්තය හැමතැනම වගුරුණ ආකාරය. අපි අලුත් පරිච්ඡේදයක් ලියන්නට යන්නා වූ පරපුරක්. ඔබේ සභාව ඒ අලුත් පරිච්ඡේදය ලිවීමේ උතුම් වගකීමක් බාරදූර වගකීමක් ඉෂ්ට කරන සෙනගක් බවට පත්වන්නට යනවා. අද සුදා අද පෙන්තකෝස්ස ඉරුදින නිසා අපේ අවධානය යොමු වන්නට යන්නේ සුදාත්මන වහන්සේ පිළිබඳවයි. සමහර ප්‍රාථමික දේවල් අපිට මතක් කරයි සමහර අවශ්‍ය දේවල් වලට සුදාත්මන වහන්සේ යොමු කරයි. මම දේශනේ කොටස් දෙකකින් ඔබ ඉදිරියේ තබන්නට යන්නේ. ප්‍රථමයෙන් අපි කියවන්නට යනවා ලූක්තුමාගේ සුභාරංචියේ 11 වෙනි පරිච්ඡේදයේ 11 ඉඳලා 13 වෙනි වගන්තීන් දක්වා. ඒක මම හිතනවා මේ තිරේ තිබෙනවා ඔබ හරෝගත්තා ලූක්තුමාගේ සුභාරංචි 11යි 11 ඉඳලා 13 දක්වා කියවන්න. හොඳමයි. අපි ඒක සාරාංශයක් කර බලනවා නම් අපිට කියනවා මෙතන පියවරුන් ඉන්නවනේ. කී දෙනෙක් පියවරුන් කී දෙනෙක් ඉන්නවද? හොඳමයි. දැන් ඔබ පියවරුන්. ඔබෙන් පුතා ඇවිල්ලා ඔබෙන් රොටියක් ඉල්ලුවොතින් ඔබ ගලක් දෙනවද? මාළුවෙක් ඉල්ලුවොතින් ඔබ සර්පෙක් දෙනවද? බිත්තරයක් ඉල්ලුවොතින් ඔබ ගෝනුස්සෙක් දෙනවද? යේසුස් වහන්සේ මේ අදහස් ඉදිරිපත් කරලා ඉන් පසුව අපිට කියනවා 13 වෙනි වගන්තියේදී ඔබ පියනන් වහන්සේගෙන් සුද්ධාප්‍යන වහන්සේව ඉල්ලන කල සුද්ධාප්‍යන වහන්සේව නොදී සිටීද මේ මෙතන උන්වහන්සේ කරන්නේ මේ දෙයයි පියකු නොකරන දෙයක් පෙන්නලා කියනවා පියකු වශයෙන් ඔබ මේ දේ කරන්නේ නැහැ රොටියක් ඉල්ලුවොතින් ගලක් දෙන්නේ නැහැ මාළුවෙක් කිල්ලුවොතින් සර්පෙක් දෙන්නේ බිත්තරය කිල්ලුවොතින් ගෝනුස්සේ ඇයි පියා දරුවාට ආදරය කරන නිසා. ඒ වගේමයි යමෙක් සුද්ධාත්මන වහන්සේ ඉල්ලන විට සුද්ධාත්මන වහන්සේව දෙන්නට යේසුස් වහන්සේ මෙතන පොරොන්දු වෙනවා. ප්‍රියද සහෝදරනි මුළු 11 වෙනි පරිච්ඡේදයේම දැන් දේව ධර්මයේ ඉගෙන ගන්න ආසාවක් තිබෙන අය මුළු පරිච්ඡේදයේම ඉගෙන ගන්න විට ආරම්භ වන්නේ මෙලෙසයි. ප්‍රථමයෙන් අපට උගන්වනවා 11 වෙනි පරිච්ඡේදයේ ආරම්භයේදී උන්වහන්සේගේ යාඥාව. කෙලෙස යාඥා කරන්නද? සා දෙවියන් වහන්සේ පිළිතුරු දෙන බවට ඒ යාඥාවට. දෙවනි දෙවනි කොටසේ අපිට කියනවා යම් මිනිස්සෙක් එනවා එක නිවසකට ඇවිල්ලා කියනවා මගේ නිවසට අමුත්තන් ඇවිල්ලා ඉන්නවා මට උන්ට කන්න දෙයක් දෙන්නේ නැහැ. කරුණාකර මට රොටි ටිකක් දෙනවාද? ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා ඒ මිනිස්සයා නිදාගෙන සිටියත් ඔහු ඇවිල්ලා ඔහුට ඉල්ලපු හන්දා ලබා දෙන්නට යනවා. ඉන් පසුන් වහන්සේ කියනවා යමෙක් අස් ඉල්ලන්නේ නම් යමෙක් ස්වන්නේ නම් යමෙක් තට්ටු කරන්නේ නම් ඔහුට දෙවන් වහන්සේ ආශිර්වාද කරනවා කියලා. එයයි පසුබිම මුළු පරිච්ඡේදයේම. ඒ පසුබිම තුල අපට දෙන පොරොන්දුව මෙයයි යාඥාවෙන් සුද්ධාත්මන වහන්සේව ඉල්ලන අයට උන් වහන්සේ සුද්ධාත්මන වහන්සේ දෙන බවට මෙය ක්‍රිස්තු ස්වාමින් වහන්සේ දුන්නා වූ පළවෙනි පොරොන්දුවයි සුද්ධාත්මන වහන්සේ පිළිබඳව දෙවැනි පොරොන්දුව තිබෙන්නේ යොහන් 14 16 වෙනි වගන්තියේදී යොහන් 14 16 මම පියාණන් වහන්සේගෙන් ඉල්ලනවා යේසුස් වහන්සේ මේ කතා කරන්නේ. එවිට පියාණන් වහන්සේ නුඹලාට තවත් සැනසිලිකාරයෙක් දෙන්නේය. එතුමා නුඹලා සමග සදා කාලයට ජීවත් වන්නේය. ප්‍රියදෝත් මේ සැනසිලිකාරයානෝ කියන වචනය ග්‍රීක භාෂාවෙන් සඳහන් වෙන්නේ පැරාක්ලීටොස් කියන වචනයයි. පැරාක්ලීටොස් කියන්නේ මගේ බර උසුලන මන් තුල ජීවත් වෙන මගේ බර උසුලන එම නිසා යේසුස් වහන්සේ දැන් ගෝලයන්ට කියනවා මම පියනන් වහන්සේගෙන් ඉල්ලනවා ඉල්ලන අවස්ථාවේදී පියනන් වහන්සේ නුඹලාට සැනසිලිකාරයෙක් දෙනවා එතුමා නුඹලා සමග සදහටම ජීවත් වන්නේය සදහටම ජීවත් වන්නේය. දැන් ප්‍රියද සහෝදරනි අපි මෙතන පොඩ්ඩක් නතර වන්නට යනවා. නතර වෙලා අපි දැන් කරන්නට යන්නේ යාඥා කිරීමයි. වගන්ති දෙකක් අප බැලුවා. වගන්ති දෙකේම කියන්නේ සුදාත්මයන් වහන්සේ දෙන බවටයි. දැන් අප කරන්න යන මේ දෙයයි අපි පියන වහන්සේගෙන් ඉල්ලන්නට යනවා සුදාත්මයන් වහන්සේ අපට දෙන්නයි කියලා. ඔබ සූදානම්? වචනේ අපට පොරොන්දුවක් දෙනවා. ඉල්ලුවතින් දෙනවයි කියලා. ක්‍රිස්තු වහන්සේ ආයත් පොරොන්දුවක් දුන්නා. මම පියන වහන්සේකින් ඉල්ලනවා එවිට සුද්ධාත්මන වහන්සේ නුඹලාට දෙන්නේය නුඹලා තුල සදාකාලයට ජීවත් වන පිණිස. අපි යාඥා කරමුද? හැම දිනෙකම නිහඬව, නිශ්ශබ්දව ආයත් පොරොන්දුව සිහිපත් කරන්න. ඉල්ලුවතින් දෙනවා. යේසුස් වහන්සේ ඉල්ලා තිබෙනවා අප වෙනුවෙන් සුදාත්මයන වහන්සේ ලබන පිණිස. යේසුනි මාබෝහන්සේ දෙවතාවක් කළ ප්‍රකාශනය මේ ඔබගේ දරුවන් ඉදිරිපිට තැබුවා. ඔබ ඒ අවස්ථා දෙකේමීම ඔබ වහන්සේ පොරොන්දුවක් දුන්නා සුදාත්මන වහන්සේ දෙන බවට. දැන් ස්වාමිනී ඔබ වහන්සේ මේ දරුවන්ට යාඥාවෙන් ඉල්ලන අයට ඕනෑකමින් ඉල්ලන අයට ඔබ වහන්සේ දැන් සුදාත්මන වහන්සේව දුන මැනව. සුදාත්මන වහන්සේව දැන් දුන මැනව. ඇදහිල්ලෙන් සුදාත් වෙන වහන්සේ ලැබූ අය ඔය ආකාරයෙන් සිටීමෙන් අපි උන්වහන්සේට දැන් নমස්කාර කරන්නට යනවා. ස්තුති වේවා ස්වාමිනේ. ස්තුති වේවා. ඔබගේ හදවත ඔසවලා ඇදහිල්ලෙන් ඔබ নমස්කාර කරන්න දැන්. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේට මහිමේ දෙනවා. ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ ආත්මය අප මධ්‍යයට පැමිණීම නිසා අපි ඔබ වහන්සේට ස්තුති කියනවා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා අපි ඔබ වහන්සේට ගෞරවය දෙනවා අපි ඔබ වහන්සේගේ මහිමේ ප්‍රකාශ කරනවා සුද්ධාත්මේනි ඔබ වහන්සේට ස්තුති සුද්ධාත්මේනි ඔබ වහන්සේට ස්තුති සුද්ධාත්මේනි ඔබ වහන්සේට ස්තුති ඔබ වහන්සේට ස්තුති ආමෙන් දැන් මට කියන්න මෙන්න හරි වැදගත් අවස්ථාවක්. ඇදහිල්ලෙන් සුද්ධාත්මයන් වහන්සේ ලැබූ අය මට සලකුණක් කරන්න. ඇදහිල්ලෙන් ඔබ ලැබුවා නම් දැන් ඔබ කියයි මම මොකවත් ඒව ගැන මම කතා කරන්නේ නැහැ තවමත්. මම දැන් කතා කරන්නේ ඔබ සුද්ධාත්මයන් වහන්සේ ලැබුවා නම් සලකුණක් කරන්න. ඔබ ඇදහිල්ලෙන් ලැබුවාද නැද්ද කියන දේ කෝ කවුරුත් නැහැ තාම ඉදිරිපත් වන්නේ. හොඳමයි. දැන් අපේ අවධානය යොමු කරන්නට යනවා එක කොරින්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයට 16 ඉඳලා 17 දක්වා. මෙතන පාවුල් තුමා කොරින්තියේ ඉන්නා වූ සභාවට යාඥා කර තිබෙනවා සුද්ධාත්මයන් වහන්සේ ලබන පිණිස. ඉන් පසුව දැන් පාවුල්තුමා ඔවුන්ට මතක් කරනවා වැදගත් සත්‍යයක්. අපි ඊට දැන් සවන් දෙමු. බොහොම ස්තුතියි. පෞතුමා කියනවා මෙලෙස නුඹලා දැන් දෙවියන් වහන්සේගේ දේව මන්දිරය දෙවියන් වහන්සේගේ ආත්මය නුඹලා තුල දැන් වාසය කරනවා. ප්‍රියාදර සහෝදරනි, සුද්ධාත්මන වහන්සේ ලැබූ අය වාසනාවන්ත සෙනගක්. ඇයි? එතුමා අප තුල මගේ ශරීරයේ දැන් සුද්ධාත්මන වහන්සේගේ දේව මන්දිරය වෙලා තිබෙනවා. මා තුල එතුමාගේ ආත්මය ජීවත් වෙනවා. ඒ ආත්මය සදාකාලයටම ජීවත් වෙනවා. පුරාණ කිවිසුමේ සුදාත්මයන් වහන්සේ දුන්නේ తాවකාලිකව යම් රාජකාරියක් සඳහා පමණයි. එනිසා තමයි දාවිද් රජතුමා ඔව් පාපයට වැටුණු අවස්ථාවේදී ගීතාවලිය 51 දී කිව්වේ සුද්ධාත්මන වහන්සේ මාවන් මගෙන් ඉවත් නොකළ මැනව කියලා යාඥා කළේ පුරාණ කිවිසුමේ සුද්ධාත්මන වහන්සේව දුන්නේ తాවකාලික කාර්යයක් සඳහායි. ඔබ සුද්ධාත්මයන් වහන්සේව ලැබුවේ ඔබගේ ජීවිත කාල පරිච්ඡේදය තුල එතුමා ඔබ තුල ජීවත් වෙනවා. ප්‍රියද සහෝදරනි මට ඕනේ දැන් ඔබගේ ඇදහිල්ල වැඩි කරන්න. මට ඕනේ දැන් සුදාත්ම ක්‍රියාවක් අපි දකින්නට ඉස්සරලා මට ඕනේ ඔබගේ බලාපොරොත්තු උන්වහන්සේ මත තබන්න. සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලයි ඔබ සුද්ධාත්මයන් වහන්සේව යාඥාවෙන් ඉල්ලා සිටියා නම් ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔබ අත්හැර දමලා යන්නේ නැහැ. ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලයි. ඔබ දැන් දෙවියන් වහන්සේගේ දේව මන්දිරයක් වී තිබෙනවා. උන්වහන්සේගේ ආත්මය ඔබ තුල ජීවත් වෙනවා. අපි වාසනාවන්ත සෙනගක්. අපි දැන් සිට බලන්නට යනවා උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වයන් සමග යාඥාවලා තිබෙන්නේ උන් සුදාත්මෙන් වහන්සේ ඔබ බලවත් ලෙස අද ආලේප කරලා අලුත් දෙයකට යොමු කරයි කියලා. අපි එතනට යන්න ඉස්සරලා දැන් අපි අවධානය යොමු කරනවා රෝම 8 31 ඉඳලා 36 දක්වා වැනි වගන්තීන් වලට. මේ පරිච්ඡේදයේ අපට කියනවා දැන් අපිව කවුද වෙන් කරන්නට යන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අප කියවලා වැදගත් ප්‍රතිපත්ති ස්වල්පයක් හදවත තුල තැම්පත් කරගන්නට යනවා රෝම 8 31 ඉඳලා 36 දක්වා thank you දැන් මේ කොටස කියවන විට අපිට කියනවා අපව දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ඈත් කරන්න බැහැයි කියලා. අප වෙනුවෙන් ජීවිතේ පූජා කළා. එම නිසා ඒිත රශ්නය වැඩි කියනවා කවද කිසියම් දෙයකින් අපව දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ඈත් කරන්නේ නැහැයි කියලා. දැන් මේ අතරතුරදී සඳහන් වෙනවා හරි වැදගත් දෙයක්. පියනන් වහන්සේ සිංහාසනේ යේසුස් වහන්සේ දකුණු පැත්තේ අප වෙනුවෙන් ඔබ වෙනුවෙන් මැදහත්කම් කරනවයි කියලා. තමට ඕනේ මේ චිත්‍රය ඔබ දකිනවාට. පියන වහන්සේ සිංහාසනේ වාඩි වී සිටිනවා. ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ දකුණු පැත්තේ සිට ඔබ වෙනුවෙන් මැදහත්කම් කරනවා. සුද්ධාත්මන වහන්සේ මන් තුළ. පියනන් වහන්සේ සිංහාසනේ ක්‍රිස්තු ස්වාමින් වහන්සේ මම වෙනුවෙන් මැදහත්කම් කරනවා සුද්ධාත්මන වහන්සේ මා තුලයි. ප්‍රියාදර සහෝදරනි බලවත් සේවාවකට බලවත් ජීවිතයකට පදනම මෙයයි. සිංහාසනේ පියන වහන්සේ වැඩ වසිනවා. සුළු දූතයන් එතුමාව নমස්කාර කරනවා. දකුණු පැත්තේ සිට යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් මැදහත්කම් කරනවා. මම මාතුල සුද්ධාත්මයන වහන්සේ මේ සුද්ධාත්මයන වහන්සේ පියන වහන්සේ සහ පුත්‍රයන් වහන්සේ එක්ක ඒකාබද්ධ වෙනවා. අපි වාසනාවන්ත සෙනගක් මුළු ත්‍රිත්වයේ සමගම අපි සම්බන්ධයි. පියන වහන්සේ සමග සම්බන්ධයි ක්‍රිස්තු ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් මැදහත්කම් කරනවා ජීවිතේ පූජා කළා පමණක් නෙමෙයි. එතුමා අදත් මේ මොහොතේදීත් ඔබ වෙනුවෙන් මැදහත්කම් කරනවා මන් තුල තිබෙන සුද්ධාත්මන වහන්සේ ඒ යේසුස් වහන්සේ සමගත් පියාණන් වහන්සේ සමගත් ඒකාබද්ධ වෙලා ජීවත් වෙන අවස්ථාවේදී සාමාන්‍ය හැම කිතුණුවෙක්ගේම ජීවිතේ බලවත් කිතුණු ජීවිතයක් වන්නට ඕනේ සාමාන්‍ය කිතුණු ජීවිතයේ ජයග්‍රහී ජීවිතයක් සාමාන්‍ය කිතුණු ජීවිතේ පරාජිත ජීවිතයක් නෙමෙයි ඒ ජයග්‍රහී ජීවිතයට ඔබයි මමයි පාතබන්නේ ඇදහිල්ලෙන් අප ඕනෑම පසුබිමක ජීවත් වන්න පුළුවන් ලෙඩ දුකක් තිබෙන්නට පුළුවන්, කරදර තිබෙන්නට පුළුවන්. නමුත් ප්‍රියහතර සහෝදරනි ආත්මීකව අප ජය ලබන සෙනගක් ඊට හේතුව ඇවිල්ලා පියනන් වහන්සේ සමගත්, පුත්‍රයන් වහන්සේ සමගත්, ක්‍රිස්තු සුදාත්මයන් වහන්සේ සමගත් මා ඒකාබද්ධ නිසා මම ජයශ්‍රීයෙන් ජීවත් වෙන මගේ ජීවිතයෙන් පුදුම දේ සිදුවෙන බලවත් වේ සිදුවෙන කිතුරු ජීවිතයක් වන්නට ඕනේ මහාවේදය ඔබට කියන්නයි. පරාජිත ජීවිතයක් නෙමේ ජයග්‍රහයි ජීවිතයක්. මුළු ත්‍රීත්වයම මා සමග සම්බන්ධයි. දැන් ප්‍රියහදර සහෝදරණී ඒ ජයග්‍රහයි ජීවිතයට මගේ උත්සාහය වන්නේ ඔබගේ ආත්මය විවර කරලා ඒ ජයග්‍රහයි ජීවිතයකින් ජීවත් වන්න දොර අරින්නයි. මම විශ්වාස කරන මේ පළාතේ බොහෝ සුවයක් වන්නට ඕනේ. මම විශ්වාස කරන මේ පළාතේ යක්ෂ ආත්ම දුරු වන්නට ඕනේ. මම විශ්වාස කරන මේ සභාව තුල අනාවැකි ප්‍රකාශ වන්නට ඕනේ. මම විශ්වාස කරන මේ සභාව තුල හැම සුද්ධාත්ම දීවනාවක්ම භාවිතා වන්නට ඕනේ. මම විශ්වාස කරනවා මේ පරිසුද්ධ වූ සභාවක් බවට පත්වන්නට ඕනේ. හැම කෙනාගේම ජීවිතය බලවත් ජීවිතයක් බවට පරිවර්තනය වන්නට ඕනේ. සාමාන්‍ය කිතුණු ජීවිතය බලවත් ජීවිතයක්. පරාජිත ජීවිතයක් නෙමේ. වැනි වැනි ජීවත් වෙනීමක් නෙමේ. නමුත් සාමාන්‍ය කිතුණු ජීවිතය මම මේ අඟහරු ලෝකයෙන් ඇවිල්ලා ඔබට කියනවා නෙමේ. කියවන්න පෙන්තකොස්ත දවසෙන් පසුව සිදුවුනේ මොකද්ද කියලා. සුද්ධාත්මයන් වහන්සේ දා පෙන්තකෝස්ත දවසේදී ගෝලයන් මත පැමිණියා නේද? මොකද්ද සිදු වුනේ? පරාජිත ගෝලයෝ ඊටමත් එඩිතර ශ්‍රාවකයන් බවට පත් වුණාද නැද්ද? කොර මිනිසයන් සුව වුණාද නැද්ද? අපොස්තුලවරුන් පාරේ ඇවිදින විට ඔවුන්ගේ හෙවණැල්ල වැටිලා මිනිසයන් සුව වුණාද නැද්ද? අනනියසා සපීරා බොරුවෙන් ජීවත් වෙන අවස්ථාවේදී සුද්ධාත්මන වහන්සේ විනිශ්චය කළේ නැද්ද? ඉන් පසුව පුදුම දේ සිදු වුණේ නැද්ද? පේදුරුතුමා යාඥා කරන කල භූමිකම්පාවල් ඇතුනේ නැද්ද? ස්තේපන් යාඥා කරන කල මිනිස්සු බලවත් ලෙස ගැලවීම ලැබුවාද නැද්ද? ප්‍රියාදර සහෝදරනි මට දෙන වදේ මෙයයි. අපි සුද්ධාත්මන වහන්සේ සමග සම්බන්ධ නම් අපගේ සේවාවල් වල එතුමාගේ බලවත් හස්තය අපි දකින්නට ඕනේ. එම නිසා දැන් මගේ උත්සාහය වන්නේ එකින් එක තිබෙන බාධක අරන් දාලා සුද්ධාත්ම වැගිරීමකට ඔබගේ හදවත පිළියෙල කරන්නයි. පළවෙනි බාධකය. ක්‍රියාපොතේ හැම තැනම සඳහන් වන්නේ මේ දෙයයි සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව සිටින්න. නව ගිවිසුමෙන් සඳහන් වෙන්නේ මෙයයි. එපිස පොතේ පහේ 18 ඉඳලා 20 දක්වා අපි කියවනවා නම් අපිට කියනවා කියවනවාද? එපිස පොතේ පහේ 18 ඉඳලා 20 දක්වා එපිස පහ 18 නෑ ඒක පස්සේ දැන් පහ පහ 18 18 කියවන්න අන්න හරි thank you. මුද්‍රික පාණයෙන් මොනවද කිව්වේ? සම්පූර්ණ මන්නට එපා. නමුත් සුද්ධාත්මයන් වහන්සේගෙන් සම්පූර්ණ වන්න. ආත්මයන් වහන්සේගෙන් පූර්ණව සිටින්න. එම නිසා ගොඩක් සභාවල් වල මට ඇහෙනවා මේ දේ කියනවා සුද්ධාත්මනි ඔබ වහන්සේ මාව පූර්ණ කරන්න මාව පූර්ණ කරන්න මම හිතනවා ඒක වැරදි සංකල්පයක් කියලා සුද්ධාත්මන වහන්සේගෙන් සම්පූර්ණ වෙනවයි කියන්නේ මම නිදහස දෙනවා සුද්ධාත්මන වහන්සේට මගේ සම්පූර්ණ ජීවිතයේ අයිතිය බාර ගන්නට. උදාහරණයක් වශයෙන් ගත්තොත් මම නිකන් හරි පාසෙ දීපාලලා ගෙදරට ඇවිල්ලා ඉන්නවා නම් දවසක් ඔව් මට දෙයි කාමරයක්. මට එතන ඉතරයි ඉන්න පුළුවන්. කාමරේ ඉන්න පුළුවන්. ටිකක් ඉන්න පුළුවන් කෑම කන වෙලාවට කනවා ආයෙත් එතනට යනවා. අමුත් එක්ට නිවස සීමිතයි. ගේ අයිතිකරුවාට හැමතැනක්ම අයිතියි. සුද්ධාත්මන වහන්සේගෙන් පූර්ණව සිටිනොයි කියලා අදහස් කරන්නේ මෙයයි මම මුළු ජීවිතේම සුද්ධාත්මන වහන්සේට බාර කර තිබෙනවා. සුද්ධාත්මේනි මම ඔබට බාරයි. උදේට නැකිටම සැබෑ කිතුණුවෙක් සුද්ධාත්මයන් වහන්සේව අඳුරන සුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් ජීවත් වෙන්න ආසාවක් තිබෙන කිතුණුවාගේ යාඥා වන්නේ මේයි සුද්ධාත්මයනි මම ඔබ වහන්සේට බහරයි මට ඔබ වහන්සේ එළිදරව් වෙන්න මට ඔබ වහන්සේ කතා කරන්න මට මඟ පෙන්වන්න සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව ජීවත් වෙන අය සුද්ධාත්මයන් වහන්සේගේ බලය දන්නා අයයි. අපිට බෑ මේ සුද්ධාත්මයන් වහන්සේව මේ මේ අර චග්ගෝලේ කරගන්න. සමහර අයට චග්ගෝලය වෙලා සුද්ධාත්මයන් වහන්සේ හදිස්සියකුණ සුද්ධාත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ එවැනි සෙල්ලම් වලට සූදානම් නැත. එක්කෝ ඔබයි මමයි පූර්ණව සුද්ධාත්මයන් වහන්සේට අයිතිව ක්‍රියා කරයි. එසේ නැතිනම් සුද්ධාත්ම බලය අප අත්දකින්නේ නැත. දෙවනි එක අපිට බයිබලේ පැහැදිලිව කියනවා සුද්ධාත්මන වහන්සේට දුක් දෙන්න එපයි කියලා. අන්න මේ අවස්ථාවේදී අපි කියවන්නට යනවා එපිස පොතේ 4 30 ඉඳලා 32 දක්වා. එපිස පොතේ 4 30 තමයි අපිට කියන්නේ සුද්ධාත්මන වහන්සේට දුක් දෙන්න එපයි කියලා. දැන් ඔබ දේව ධර්මයේ ගැන අවධානය යොමු කරනවා නම් අපි හැම විටම ඒ තිබෙන්නා වූ පසුබිම අවධානය යොමු කරලා අප සවන් දෙන්නට ඕනේ උන්වහන්සේ අපට කියන දෙයට. හතර 30 ඉඳලා 32 දක්වා අපි කියමු. බොහොම ස්තුතියි වාඩි වෙන්න. 30 වෙනි වගන්තිය අපිට මොනවද කියන්නේ? සුදාත්මයන් වහන්සේට දුක් දෙන්න එපා. 31 වෙනි වගන්තියේ සා 32 වෙනි වගන්තිය 31 අපිට කියනවා දුක් දෙන ආකාරය. දැන් අපි 31 බලමුද? සෑම තිත්තකමකින් නිදහස් වන්න. සුද්ධාත්මයන් වහන්සේ මා තුල ජීවත් වන්නට නම් ප්‍රියහතර සහෝදරනි සෑම තිත්තකමක් අර අමනාපයන් කෝලහල තබා ගන්න එපා. අනිත් අයට විරුද්ධව කතාබස් කරන්න යන්න එපා. එකිනෙකාව දරා ගන්න. ප්‍රියදර සහෝදරනි ඔබ සුද්ධාත්මයන් වහන්සේ සමග ගමනක් යන්නට නම් බලවත් දෙයක් කරන්නට නම් නපුරුකමෙන් තරහාවෙන් වෛරයේ තබාගෙන ඔබට සුද්ධාත්මයන් වහන්සේව තබා ගන්නට බෑ. ඔබ සුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්නට යනවා. 32 අපිට කියනවා කොහොමද සුද්ධාත්මයන් වහන්සේව සතුටු කරන්න පුළුවන් වන්නේ කියලා. කාරුණික වන්න, අනුකම්පිත වන්න. එකිනෙකාට සමාව දෙන්න. කාරුණික වන්න. කරුණාවෙන් ජීවත් වන්න. අනුකම්පිතව ජීවත් වන්න. එකිනෙකාට සමාව දෙන්න. දුක් දෙන්න එපා තිස්සේකේ තරහවෙන් කෝලහලයෙන් වෛරයෙන් ජීවත් වීමෙන් අනුකම්පිත හදවතෙන් කරුණාවෙන් එකිනෙකාට සමාව දෙමින් ජීවත් වෙන අවස්ථාවේදී සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල සතුටෙන් ක්‍රියා කරන්න සූදානම්. අමනාපෙන් වෛරයෙන් අරයට විරුද්ධ වෙලා මෙයාට විරුද්ධ වෙලා හදවත කෝලහලයෙන් පුරවාගෙන ජීවත් වෙන අවස්ථාවේදී අපි සුද්ධාත්මයන් වහන්සේට දුක් දෙනවා. බොහෝ අය සුද්ධාත්මයන් වහන්සේ ගැන අද කතා කරනවා. නමුත් ප්‍රියාදර සහෝදරනි සුද්ධාත්මයන් වහන්සේ ගැන කතා කරනවා ඉන්පසුව වෛර කරනවා තිත්තකමෙන් ජීවත් වෙනවා. එතන සුද්ධාත්ම ක්‍රියාවක් සිදුවන්නේ නැත. පළවෙනි එක සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව සිටින්න. දෙක සුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්නට එපා. දැන් තුන්වෙනි කාරණේ උන්වහන්සේ ගින්න නිවා ගන්නට එපායි කියනවා. 1 තිමෝතියස් 4:14 අප කියමු වේලාවෙදී එක තිමෝතියස් හතර දාහතර ඔබ තුළ දැන් තිබෙන මොනෝද වැඩි මහල්ලන් ඔබගේ දේවගැතිවරයා අත්තබා යාඥා කළ අවස්ථාවේදී මොනවද සිදු වුනේ? සුද්ධාත්ම දීමනාවක් ඔබට ලැබුණා. ඒක සුවකිරීමේ දීමනාව වන්න පුළුවන්. ඒක අනාමයේ දීමනාව වන්න පුළුවන්. ඒක අනිභාෂාවෙන් කතා කිරීමේ දීමනාව වන්න පුළුවන්. ඔබට ඒ දීමනාව ලැබුණා දැන් අපට කියනවා ඒ දීමනාව පාවිච්චි කරන්නයි කියලා. ඒ සමගම දෙක තිමෝතියස් 1 6 ඉඳලා 7 දක්වා අප කියවන විට අපට කියනවා ඒ ගින්න දල්වා ගන්න කියලා. සමහර ඔබ සුද්ධාත්ම දීමනාව ලැබුවා නමුත් දැන් ඒ ගින්න නිවා ගොස් නිවි තිබෙන්නට පුළුවන්. අපි කියමු 1 තිමෝතියස් 6 සහ 7 මම දැන් ඉල්ලනවා ඔබ තුල තිබෙනේ සුද්ධාත්ම දීමනාව දල්වන්න කියලා පුබුදු කරන්න. ඔය ඔතන පාවිච්චි කරන්නේ හරි ලස්සන චිත්‍රයක්. අපේ අර දරලිපවල තියෙන අය තියෙනව නේද? නැත්නම් දැකලා තියෙනවනේ. ඒ දරලිප පත්තු කරන අවස්ථාවේදී හැම නිවසකම තියෙනවා දිග බම්බුවක්. ඒ ලිප නිවිගෙන යන මොනවද කරන්නේ? ඒ බම්බුවට අරන් අපි පිඹිනවා. පිබින විට අර ගින්න ආයිත් දැල් වෙනවා. අන්න ඒ දේ පෞල්තුමා මෙතන කියන්නේ. සුද්ධාත්මන වහන්සේගේ දීවනාව ඔබ තුල තිබෙනවා. ඒ දීවනාව පාවිච්චි කරන්න ඇතැම් අය ඔබ තුල තිබෙන සුද්ධාත්ම දීවනාව නිවිගෙන යනවා. ඔන්න මෙන්න. දැන් අපට දෙන අවවාදය ඇවිල්ලා මෙයයි ඒ සුද්ධාත්මන වහන්සේගේ දීවනාව දල්වා ගන්න කියලා. ප්‍රියාදර සහෝදරනේ අද මං ආවේ අද මං ආවේ ඔබට ඒ කියන්නයි. සුදාත්මයන් වහන්සේ බලවත් ලෙස ක්‍රියා කරන්නට නම් අපි උන්වහන්සේගෙන් පූර්ණව ජීවත් වන්නට ඕනේ. දුක් දෙන්නට බෑ. ගින්න දල්වා ගන්නට ඕනේ. අපි වාසනාවන්ත සෙනගක් පියනන් වහන්සේ යේසුස් වහන්සේ දකුණු පැත්තේ සුදාත්මයන් වහන්සේ මා තුළ උන්වහන්සේ බලවත් බලවත් ක්‍රියාවල් කරනවා. ඒකට ඔබ අද කොටස්කරුවෙක් වන්නට පුළුවන්. මම හැදුනේ වැඩුනේ යවුණ කිතුමග කියන ආයතනයේ. අපි යවුණ කිතුමග ආයතනයේ වැඩි උච්චාරණයක් තිබුණේ නැහැ සුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව. අපි සුභාරංචි දේශනා කළ තරුණ තරුණියන්ට යේසුස් වහන්සේ වහතුනා තුන්නා. අප සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් තැබූ සෙනගක් නෙමේ. අපි විශ්වාස කළේ මෙයයි සුදාත්මයන් වහන්සේ දා පෙන්තිකෝස්ත දවසේ දුන්නා අද අපිට බයිබලයේ තිබෙනවා අපි බයිබලයේ දේශනා කරන්නට ඕනේ කියලා. කාලයකට පස්සේ දෙවියන් වහන්සේ මට මඟ පෙන්නුවා මගේ යෞවන කිතුමග කාලේ ඉවරයි කියලා. එම් නිසා 1996 දී මම කිතුසෙවණ ආරම්භ කරන්නට කියලා යවන කිතුමග සංවිධානයෙන් මම සමුගත්තා. සමු අරගෙන මම ගමනක් යන්නට ගියා. මගේ වාසනාවට දෙවියන් වහන්සේගේ සැලැස්මක් තිබුණා. ඒ සැලැස්ම නම් මෙයයි දෙවියන් වහන්සේගේ සේවකය කියන බිලි ග්‍රෑම් කියන ආයතනේ ඔහු මට ආරාධනය කළා ඇවිල්ලා ඔවුන් සමග සේවය කරන්න සහ බිලි ග්‍රෑම් කරන දේශන පරිවර්තනය කරන්නයි කියලා. මයික්දා සමසය අනුහයි පෝටෝ රීකෝ රටට ගියා ඔහුගේ දේශන පරිවර්තනය කළන්ට. ඒ පරිවර්තනය කරන අවස්ථාවේදී මගේ මිත්‍රයෙක් ඉන්න ඇමරිකාවේ වයසක දේවගතිවරයෙක්. ඔහු මට කිව්වා ඒඩ්‍රියන් ලංකාවට යන්න එපා අද හෙටම. ඉක්මනට යන්න එපා. ඔබ ඇමරිකාවට එන්නට ඕනේ. මට ඔබට රහසක් කියන්නට තිබෙනවායි කියලා. මම ගියා. ගියාම ඔහු මාව අරගෙන ගියා. ලොකු රැස්වීමකට. ඒ රැස්වීමේ උච්චාරණේ සුද්ධාත්ම ආලේපයයි. මම ශාලාවට ගියා බලාගෙන ඉන්නවා මගේ දේව ධර්මයේ කියන මේ ඔක්කොම පිස්සු කියලා. මේ අය নমස්කාර කරනවා යාඥා කරනවා. එක වෙලාවට ඔහු ඇවිල්ලා මිනිස්සුන්ට යාඥා කරනවා සුද්ධාප්පෙන වහන්සේ ලැබෙනවලු පුදුම දේවල් සිදු වෙනවා මිනිසයන් සුව වෙනවා 5000ක් පමණ සෙනගක් එතන ඉන්නවා පුදුම දේවල් සිදුන මිනිස්සු කෑ ගහනවා සුව වුණා සුව වුණා කියලා අනිත් මිනිස්සු කඩාගෙන වැටෙනවා මම මේ හැම දෙයක්ම බලාගෙන ඉඳලා මම කියනවා මේ ඔක්කොම මම විශ්වාස කරන ති දේවල් කියලා. එක අවස්ථාවකදී ඔව් කිව්ව මෙලෙස මෙතන අද ඉන්නවා 11 දිනක් අනිත් රටවල් වලින් ආපු අය. මගේ පාට දැක්කම දන්නවා මනින් රටකින් කියලා. ඒ 11 දිනාටම වේදිකාවට එන්නයි කිව්වා. මම මොනවද කරන්නේ ඉතින් මමත් දැන් කරන්න දෙයක් නැහැ. මේ ඔක්කොම වීලුවක්, විකාරයක් මට. මමත් ඉතින් ගියා. ඔව් පළවෙනි එක්කෙනා වෙතට ගිහිල්ලා අත තබා යාඥා කළා මේ මිනිස්සයා කෑ ගහනවා. මම හොඳට බලනවා හැරිලා. දෙවෙනි එක්කෙනා වෙතට ගිය සුද්ධාත්ම ආලේපයක් ලැබුවා. ඔහු බලවත් ලෙස ප්‍රතික්‍රියාවක් දක්වලා ඔහු කඩාගෙන වැටුණා. අයිත මේ ඔක්කොම විහිළුවක් බොරුවක්. ඔව් මන් ළඟට එනකොට මම හොඳට කකුල් දෙක පළල් කළා. හොඳට කකුල් දෙක පළල් කළා. හොඳට පොළව අල්ලගත්තා. මම කිව්වා මම ඔහුගේ බොරුව ඔහු කරන විහිළුවක් බවට මම ඔප්පු කරන්න යනවා කියලා හොඳට කකුල් දෙක පළල් කරලා ගියා. ඔව් ආව යාඥා කළා මම දන්නවා මොකද්ද වෙනවා. නමුත් මගේ ආත්මය ඒ ප්‍රතික්ෂේප කරනවා. මං ගෙදර ආවා. එතකොට කිතුසෙවන කුඩා දේවස්ථානයක්. අපි කුඩා පොල්ලතු මඩුවක් තිබුණේ. ඒ පොල්ලතු මඩුවේ සති දවස්වල කුකුගුල රකින්නවා. එතන මුළු මෙතනම මම ඉරිදා උදේට ඇවිල්ලා ඒ ඔක්කොම අතු ගහලා පුංචි සෙනගක් ඇත්තිති. මම එයාට දේශනා කරන අවස්ථාවදී මට ඇහෙනවා දැන් ඔබගේ සෙනග වෙනුවෙන් යාඥා කරපන්. මං කිව්වා ස්වාමීනි මං මේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. උන්වහන්සේ මට කියනවා යාඥා කරපන්. මම අපේ සෙනගට කිව්වා මම දන්නේ නැහැ මම මේම රැස්වීමකට ගියා සුළු දෙනා හිටියේ මක මට යාඥා කරන්නයි කියනවා ඔබ කවුරුරි විශ්වාස කරනවා නම් මේ සුද්ධාත්ම ආලේපයක් ලැබෙනවයි කියලා ඔබට ඉස්සරහට එන්නට පුළුවන් ඊපස්සේ මම සෝන් දැන් මම මොනවද කරන්නේ මම පළවෙනි කෙනා ගාවට ගිහිල්ලා අතතබල යාඥා කළා ඒ මිනිස්සේ කෑ ගහලා අන්දි භාෂාවෙන් යාඥා කළා මම කිව්වා ස්වාමිනිය අන්දි භාෂාවෙන් යාඥා කිරීම අපේ සභාවේ තහනම් වන්දි භාෂාවෙන් යාඥා කරනවා දෙවෙනි තැනත්තා වෙතට මං ගියත් යාඥා කළා. මේ තැනත්ත කෑ ගහලා කඩාගෙන වැටුණා. ප්‍රියාදුර සහෝදරි මං කියන්න හදන්නේ මෙයයි. සුද්ධාත්ම බලය අරුම පුදුම බලයක් නෙමේ සෑම කිතුණුවෙක්ම හිමිකම් කියන ආශිර්වාදයක්. ඒ ආශිර්වාදයයි පාවිච්චි කරන්නේ මමත්වයට නෙමේ. උඩඟු කමෙන් නෙමේ. ඒ ආත්මයයි පාවිච්චි කරන්නේ බලවත් ලෙස අපේ සෙනගව ආශිර්වාද කරලා අපේ සෙනගව බලවත් සෙනගක් කරලා මේ මුළු ශ්‍රී ලංකාවම සුද්ධාත්මන වහන්සේගේ බලයෙන් යටපත් කරගෙන අපේ මුළු ජනතාවම බේරා ගැනීමටයි සුද්ධාත්මන වහන්සේගේ බලය අපට දී සිටියේ. ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදය 8 වෙනි වගන්තියද මෙලෙස කියනවා. සුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්නේය. එවිට නුඹලා මුළු ජෙරූසලමේයිද ජුදේයිද සමාරියාවේද ලෝකාන්තය දක්වාද මාගේ සාක්ෂිකාරයන් වන්නේ මම ආවේ මේ නිසයි මම ආවේ ඔබ සමග පාසදීපවල් සමග යාඥා කළ ඔබව සූදානම් කරන්නට සුද්ධාත්මන වහන්සේගෙන් බලයෙන් පූර්ණ වූ අය බවට පත්වෙනව පමණක් නෙමේ ඔබ සාක්ෂිකාරයෙක් වන්නට මුළු ශ්‍රී ලංකාවටත් මුළු ආසියාවටත් මුළු ලෝකයටත් අපි සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. දෙවන් වහන්සේගේ ආත්මය මා තුළ ජීවත් වෙනවා. දෙවන් වහන්සේගේ ආත්මය ඔබ තුළ ජීවත් වෙනවා. ඔබ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. දැන් මට ඕනේ ඔබ ඇදහිල්ලේ ක්‍රියාවල් දෙකක් කරනවාට. පළවෙනියෙන් මගේ ප්‍රශ්නේ මෙයයි. සුද්ධාත්මන මහන්සිය ඔබ තුළද? ඔව් නෑ ඔව් නම් මෙලෙස සලකුණක් කරන්න. කෝ. හොඳමයි. එය මම ඔබට කරන්න කිව්වේ විහිළුවට නෙමෙයි සෙල්ලමට නෙමෙයි. ඒ ඔබගේ ඇදහිල්ල ප්‍රකාශනයක් වෙනවා. ඔබ සුදාත්මන වහන්සේ ලැබූ කෙනෙක්ද? කෝ තාම ආතම්මයි නෑ ෂුවර් නෑ. ලැජ්ජවන්න එපා. ඔබ සුදාත්මන වහන්සේ ලැබුවාද? ඒක ඇදහිල්ලේ ප්‍රකාශනයක්. දැන් අපි යාඥා කරන්නට මමයි පස්සේ දීපාවලි එකතු වී යාඥා කරන්නට යනවා. සුද්ධාත්ම ආලේපයක් ලබන්නට ඔබ බලවත් දෙයක් මේ රට තුල කරන පිණිස. සුද්ධාත්මයන් වහන්සේ අප වෙත එනවා. එන විට සුද්ධාත්මයන් වහන්සේ බලවත් දෙය අප තුල කරනවා. මම එදා එලෙස යාඥා කළා මම ඊට පස්සේ මට යාඥා කරපු මිනිස්සයාට මම ලියුමක් ලිව්වා. ඕකේ නම රැන්ඩි ක්ලාක්. ඔව් අවුරුදු දෙකකට ඉස්සෙල් ලංකාවට ආවා. මම හොර ලිපියක් ලියලා කිව්වා මන් දන්නේ මොනව වුණාද කියලා තමුන්නාන්සේ යාඥා කළයින් පස්සේ මෙන්න මේ දේවල් සිදු වෙනවා. ප්‍රියාදුර සහෝදරනේ. අද අපි යාඥා කළයින් පස්සේ ඔබ ඇදහිල්ලෙන් ඔබේ විශ්වාස කරලා ඒ සුද්ධාත්ම ආලේපයෙන් ඔබ මිනිස්යන් මතට ගිහිල්ලා ඔබ යාඥා කරන්නට යනවා. ආයෙත් මම කියන්නම්. අද අපි යාඥා කළයින් පස්සේ අද අපි යාඥා කළයින් පස්සේ ඔබ ඒ ලැබූ ආලේපේ විශ්වාස කරලා ඒ ආලේපේ රැගෙන යනවා ඔබගේ අසල්වැසීන් වෙතට රෝගීව සිටිනා අය මත අත්බව යාඥා කරන්නට යනවා ඔවුන් සුව වන්නට යනවා යක්ෂ ආත්ම දුරු වන්නට යනවා පුදුම දේ ඔබ දකින්නට යනවා. මෙව්වට අපි උරුම කියන අය නිකං සභාවට ඇවිල්ලා පුටු රත් කරන ඇදහිලිවන්තයන් නැත. ලෝකේ වෙනස් කරන ඇදහිලිවන්තයන් පමණයි සිටින්නේ. මේ ඔබගේ ඇදහිල්ල වර්ධනය වන පිණිස කතාවක්. අපේ සභාවේ නායකය පාස්ටර් කෙනෙක් ඉන්නවා අද සමන් පද්මසිරි කියලා. මේ ආලේපි ලැබූ දවස්වල උකුඩා තරුණ කොල්ලෙක්. ඔව් ඇවිල්ලා අපේ එක නිකන් එකට හවුල් වෙලා සේවය කරනවා. නමුත් ඒ වන විට ඔහුගේ පවුලේ අය එක එක්කෙනා මාස 6කට සැරයක් මිය යනවා. එනින් කැලෙන්ඩර් එකක් වගේ. අම්මා මැරුණා. මාස 6කට පස්සේ අයියා ගහකට නැග්ගා. ගහින් වැටුණා මැරුණා. මාස 6කට පස්සේ අනිත් අයියා ගියා ළිඳ ගාවට මූණ හොදන්න ළිඳට වැටුණා මැරුණා. තව එක්කෙනෙක් මිය ගියා. එදා අපි යාඥා කරන අවස්ථාවේදී සුදාත්මන මහන්සිය ළිඳ ලව් කළා මේ මරණ සෑම දෙයක්ම ස්වභාවික නෙමෙයි කියා. ඒ සමගම අපිට දෙවෙන් මහන්සිය ළිඳ ලව් කළා ඔවුන්ගේ පවුලව නිදහස් කළ යුතු බවට. අපි කණ්ඩායමට කිව්ව නැගිට යාඥා කරමුන් කියලා. නැගිට යාඥා කරන අවස්ථාවේදී අප මඩුල්ලේ සිටින කාන්තාවක් මාලා කියලා. මාලා කෑගව ගහනවා. මම මාලා ගාවට ගිහලා මාලා ඇයි වඩන්නේ ඔහොම? පාස්ටර් කියන්න බයයි. මම කියන්න මට කියන්න. මෙයාගේ පවුලේ තව අය මියන්නට යනවා. මම මොනවද සමන් පද්මසිට කියන්නේ? හතරක් මැරුණා තවත් මැරෙනවා කියලාද? මං කිව්වා අපි ආයෙත් රැක්ෂණගේ යාඥා කරමුන් කියලා. අපි යාඥා කරන අවස්ථාවේදී එක්කෙනෙක් කියා සිටිය පාස්ටර් මං දකින්නවා අමුතු සත්තු වගේක් මොහුගේ නිවසේ. මං කිව්වා අපි ඔක්කොම ආයෙත් යාඥා කරමුන්. තව එක්කෙනෙක් කියනවා මෙන්න උඩ ඉඳලා දැලක් එනවා. ඒ දැල ඇවිල්ලා මේ අමුතු සත්තුන් අල්ලා ගත්තා. අවස්ථාවේ තව කාන්තාවක් හිටියේ එඩ්නා කියලා. එඩ්නා කියන මට දැන් දෙවෙනි මහන්සි පෙන්නනවා මේගොල්ලන්ගේ නිවස. කාමර දෙකක් තිබෙනවා. අපි යාඥා කරන්නේ වත්තල. මෙනිවස තියෙන්නේ මහදම්පේ. කාමර දෙකක් තිබෙනවා. එක අල්මාරියක් තිබෙනවා. ඒ අල්මාරිය යට භයානක දේවල්, හුණියම් කරපු දේවල් වලලා තිබෙනවා. මේ පවුල නැති කරන්නයි කියලා. අපි කණ්ඩායම පිටත් කළා. පිටත් කළ අවස්ථාවේදී යලි සුදාත්මල වහන්සේ ඒ ගිය කණ්ඩායම මත පැමිණිලා ආයෙත් පෙන්වන්න පෙන්නවා හරියටම ස්ථානය. ඒක අපි අරන් දාලා ඒ අල්මාරි ඉවත් කරලා එතන හාරලා බලන විට මිනි ඔලු හුණියම් කරපු දේවල් සහ මේ පවුල නැති කරන්නට කරපු දේවල් අපි මේ දේවල් ඔක්කොම එළියට ගත්තා. පසුදා ඉරුදින මම මේ සභාවට ගියා, ඒ නිවසට ගියා. ඒව ඔක්කොම අරගෙන පුරුසා දමලා අපි ඉතුරු අය හැම දෙනෙක්ම යේසුස් වහන්සේට ගෙනල්ලා බෞතිස්ම කළා. ඒ මුළු පවුලම අද හොඳින් ජීවත් වෙනවා. සමන් පද්මසිරි අද අපගේ සභාපාලකවරයෙක් හැටියට මීගමු කොච්චිකාඩ ප්‍රදේශයේ සේවය කරනවා. ප්‍රියාදර සහෝදරි මම මේ දේ කිව්වේ වෙන දෙයකටත් නෙමෙයි ඔබේ ඇදහිල්ල වර්ධනය වන පිණිස. අපි අදහන්නේ මල වූ දෙවි කෙනෙක් නෙමෙයි. අපි අදහන්නේ ජීවමාන අපමද්දයේදී වාසය කරන සුද්ධාත්මන වහන්සේ. ඔබව ඔබ සූදානම්ද? එවැනි ආලේපයක් ලබලා මේ මුළු ශ්‍රී ලංකාව මේ මුළු ශ්‍රී ලංකාව කෝට්ටේ ප්‍රදේශය විතරක් නෙමෙයි මේ මුළු ශ්‍රී ලංකාවම උන්වහන්සේගේ පාමුලට ගේන්න එන අපි නැකි දෙයක් නෑ කරන්නට යන මේ වෙලාවේදී අපි සෑම දෙයක්ම නැකිට අපි යාඥා කරමු